रणवीर श्रीलंका मुझको शायर न कहो वीर के साहब मैंने दर्द गम कितने किए जमा तो दीवान नाज की उसके लब की भारत सिनेमा रसवक मीर की कावरिया मदरसा जी मदरसा जी सुधा जी धागे මිත්‍රණී විවේකී එදිනා දවස බොහොම ආදරණීය විනාඩි කිහිපයක් බවට පත් කරන්න අපි කැමතියි ඔබට. ඒ ಭಾರತ සිනමාවේ ගීත රස විඳින වෙලාව බවට පත් කරමින් අපි දන්නවා ගොඩක් අ, මේ වෙලාව බොහොම කැමැත්තෙන් ඉන්න වෙලාවක් බවට පත් කරගෙන ඉන්නවා. ඉතින් මේ ගැන අපි නිහතමානී සතුටකින් තමයි හැමදාමත් ඔබට මේ රසය මිහිර සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ. උත්තර ಭಾರತೀಯ මේ චිත්‍රපට ගීතාවලිය තුළ ශාල ගීත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ගීත බොහොමයක් රසවත් නිර්මාණ විදිහට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. තාම වටිනා නිර්මාණ විදිහට අපි ඉවසර ගණනාවක් තිස්සේ ඒ මුල්ම ගීත ඇසුරේ ඒ රසය ඔබට සමීප කරන නිසා වෙන අද වෙනකොට ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාල ඔස්සේ බොහෝ පෙරසක් අපේ වැඩසටහන රස විඳින වග අපිට පසක් වෙලා තිබෙනවා. ඉතින් ඒ රස විඳින අයම අපිට විවිධ ගීත පිළිබඳව මතක් කිරීම කරනවා, මැදිරියට කතා කරනවා, ලිපි තැපැල්පත් මගින් යොමු කරනවා. ඉතින් අපි කල්පනා කරා අද විශේෂයෙන් ඒ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ගීතාවලියක් බවට මේ ගීතාවලිය පත් කරන්න. නිසා ඔබේ ගීත අද වැඩසටහනේ තියෙන්න පුළුවන් අහගෙන ඉන්න. එහෙම නැතුනොත් ඉදිරියේදී ඒ ගීත ඔබට රස විඳින්න ලැබෙවි අපේ වැඩසටහන හරහා. එහෙනම් අ, සතුටින් අද විවේකී මේ ඉරිදා දවස ಭಾರತ සිනමාවේ ඒ මියුරු මතක රස විඳින්න ආරාධනා කරනවා. जाने कहाँ गई जाने कहाँ गई जाने कहाँ गई दिल मेरा ले गई ले गई वो जाने कहाँ गई जाने कहाँ गई देखते देखते क्या से क्या हो गया धड़कने रह गई दिल जुदा हो गया है दिल जुदा हो गया कहा आवाज है जाने कहाँ गई दिल में ले गई ले गई वो जाने कहाँ गई होती काश कहता कोई वो मोहब्बत न थी है वो मोहब्बत न थी जाने कहाँ गई दिल में डाल गई ले गई वो जाने कहाँ गई जाने कहाँ गई कहाँ गई जाने कहाँ गई दिल में रल गई ले गई वो जाने कहाँ गई जाने कहाँ गई जाने कहाँ गई जाने कहाँ गई නිර්මාණය 1960 වසරේ පෙරගත වුණු දිල් අප්නාව පීර්පායි චිත්‍රපටයෙන් තමයි අපි අද වැඩසටහන ආරම්භ කරන්න මේ මුල්ම ගීතය තෝරාගත්තේ මොහොමඩ් රාෆිගේ හඬින්. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ කමල් ලම්රෝහිත් සංගීතවත් කලා ශංකර් ජයකිෂන් දීපද රචකයා ශෛලේන්ද්‍ර ගීතය මොහම්මද් රෆි ගායනා කළා මීනා කුමාර් සමග රාජ් කුමාර් ප්‍රධාන චරිත රංගපෑවා දිල් අප්නාව පීර්පායි චිත්‍රපටයේ අපි ඊළඟට තෝරාගන්නේ මේ සංගම් චිත්‍රපටයේ ගීතයක් 1964 වසරේ තිරගත වුණු රාජ් කපූර් සහ රාජේන්ද්‍ර කුමාර් වෛජන්තිමාලා තමයි මෙහි ප්‍රධාන චරිත වලට දායකත්වය ලබා දෙන්නේ විශේෂයෙන්ම දැන් හින්දි සිනමාව ලෝකයට අරගෙන ගියපු නිර්මාණකරුවා විදිහට තමයි ಭಾರತ සිනමාවේ රාජ් කපූර් අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ 1924 වසරේ දෙසැම්බර් මාසයේ 14 වෙනිදා ඔහු උපත ලබනවා විශේෂයෙන්ම ඔහුගේ මේ සිනමා කාල පරිච්ඡේදය තුළ ඔහුව හඳුනාගත්තු අනුවර්තන නාමය තමයි මේ චිත්‍රපටයේ තනන්නා කියන එහෙම නැත්නම් ෆිල්ම් මේකර් කියන නමින් තමයි ඔහු හඳුනාගත්තේ. ඒ තරමට ಭಾರತ සිනමාවට ඔහු Tamanගේ දායකත්වය ලබා දුන්නු නිර්මාණකරුවෙක් බවට පත් වුණා. සංගම් 1964 ආර්කේ චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රාජ් කපූර් සංගීතවත් කලා ශංකසා ජයකිෂන් ගීත රචකයා ශෛලේන්ද්‍ර මේ ගීත ගායනා කරනවා මුකේෂ් චිත්‍රපටය එදා 1964 වසරේදී ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් හිමි කරගන්නවා मेरे मन की गंगा और तेरे मन की जमुना का बोल राधा बोल संगम होगा के नहीं मेरे मन की गंगा और तेरे मन की जमुना का बोल राधा बोल संगम होगा के नहीं अरे बोल राधा बोल संगम होगा के नहीं नहीं कभी कितनी सदियां बीत गई हैं आए तुझे समझाने में मेरे जैसा धीरज वाला है कोई और जमाने में दिल का बढ़ता बोझ कभी कम होगा के नहीं बोल राधा बोल संगम होगा के नहीं हर बोल पिघले दिल तेरा नम होगा के नहीं बोल राधा बोल संगम होगा के नहीं मेरे मन की गंगा और तेरे मन की जमुना का बोल राधा बोल संगम होगा के नहीं ඉතාම රසවත් වුණු ගීතයක් මිතුරනේ දැන් මේ වගේ රසයන්ගෙන් පිර ගීත තමයි අපි වෙලසනහනේ ප්‍රචාරය කරන්නේ සහ ඔබ ඉල්ල ලැබලා තියෙනෙත් එවැනි ගීත. ඉතින් අද ඒ ගැන ඔබට සතුටක් ඇති හිතේ. බලමු මේ ගීතය අපි රස විඳලා නිතර නොඇසෙන ගීතයක් විදිහට තමයි ಭಾರತ සිනමාවෙන් අපි මේ ගීතය උපුටා ගන්නෙ. මේ ගීතයේ රංගපාන රංගන ශිල්පීන් මීනා ශෝරේ සමගින් මෝතිලාල් දැන් මෝතිලාල් ගැන තරම් බොහෝ දිනෙක කතා බහ වෙන්නේ නැහැ. නමුත් ඔහු ඊටාම ප්‍රකට නළුවෙක් ಭಾರತ සිනමාව තුළ විශේෂයෙන් මේ විකට නළුවෙක්ගේ භූමිකාව තුළ එවැනි රංගනයන් ගණනාවක් අපේ මතකේ තියෙනවා. ඔහු රංගන දායකත්වය ලබා දුණු විවිධ චිත්‍රපටවල චරිත. අපි අහමු මේ ගීතය ලතා මංගেশකර් සහ දුරානිගේ හඳින්. ඒක ශ්‍රී ලංකාවේ 1948 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රූප්කේ ෂෝරේ. සංගීතවත් කළා විනෝද්. චිත්‍රපටයේ මේ ගීතේ ගායනා කරමින් රඟපාන්නේ මීනා ෂෝරේ. මේ ගීතේ කොතරම් ජනප්‍රිය වුණාද කියලා කියතොත් මේ චිත්‍රපටයේ රංගපෑම් මීනා ෂෝරේට ලාරලප්පා ගර්ල් යන්නේ මේ රසිකයන් විසින් ඇත පුංචි පහේ හුරුතල නමක් පටබැඳා ඒ වගේම තමයි ලතා මංගেশකර් විසින් ගීත ගායනා කරන ලද දෙවන චිත්‍රපටය වුණා මේ 1948 එක්පි ලඩ්කි වගේ ගීත අහන්න පිළිවන් එකම වැඩසටහන මధుර සංජලි වැඩසටහන බව නිහතමානීව මතක් කරන්නට ඕනේ. ඒ නිසා තමයි මේ අය විශ්වාසයෙන් අපිට කතා කරන්නේ, ලියන්නේ, අපිව රසවින්දනය කරන්නේ. අපිට කතා කරන්න මේ වෙලාවේ ඔබට ඔබේ කැමැති ගීතයක් තියෙනවා නම් අහන්න. ඒ වගේම අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න පිළිවන් 06 66 22 83 600 06 66 228361 ඔබ ලියනවා නම් නිෂ්පාදක මధుර සංජලී රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිණිය. අපි යන්නේ ඊළඟට තවත් ඉතාම රසවත් වුණු ගීතයක්. මේ ගීතය 1959 වසරේ තිරගත වුණු උජාලා චිත්‍රපටයෙන් අපි තෝරාගන්නේ. ඔබට මතක නම් මෙන්න මේ චිත්‍රපට කීපය. ජංගලි ජන්වාර් කාශ්මීර් කලේ An Evening in Paris ප්‍රක්‍මචාරී අන්දාස් මේ චිත්‍රපටයවල රංගන දායකත්වයේ තුල අපේ හදවත් පැහැරගත්තු රංගන ශිල්පියා බවට ඔහුපත් වුණා. විශේෂයෙන්ම 1960 දශකයේ අගභාගයේ සිට 1970 දශකයේ මුල් භාගය දක්වා ಭಾರತ සිනමාවේ Tamanගේ අනසක පතුරන්නට සමත් වුණු රංගන ශිල්පියා විදිහට මොහුව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔහු තමයි ශම්මි කපූර්. ශම්මි කපූර්, මාලා සිං, රාජ් කුමාර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. නිෂ්පාදනය කළේ ඊගල් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා නරේෂ් සයිගල් මේ උජාලා චිත්‍රපටයේ සංගීතවත් කලා ශංකරා ජයකිෂන් ගීත රචකයා හස්රත් ජයපුරි ගීතේ ගායනා කරන ලතා මංගেশකර සමග මන්නාඩේ ශම්මි කපූර් සමග මාලා සිං චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රංගපෑවා उनका मौसम मस्त महीना चांदी गोरी एक हसीना आँख में काजल मुंह पे पसीना याला याला दिल ले गई याला याला दिल ले गई ያላ ያላ සිනමාව තුළ රැඳිලා හිටපු දශක දෙකකටත් වඩා අඩු කාල සීමාව තුළ ඇය රංගපාපු හැම චිත්‍රපටයක්ම පාහේ ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන්ම රසිකයන්ගේ ආදරයට පාත්‍ර වුණා. 60 70 කියන දශකවල මේ චිත්‍රපට බොහොමයක් ආදායම් වාර්තා බිඳහෙළපු චිත්‍රපට බවට පත් වුණා. කොහොම වුණත් ඇය ජනප්‍රිය සිනමා ශිල්පිනියක බවට පත්වීමෙන් ಭಾರತ සිනමාව තුළ යම් ගමනක් කියපු නිර්මාණකාරණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ජනප්‍රිය නිලියන් බවට පත් වුණු කරිෂ්මා කපූර් සහ කරීනා කපූර්ගේ දයාබර මෑණියන් විදිහටත් ඇයව අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇය තමයි බබිතා. බබිතා විශ්වජිත් රංගන දායකත්වය ලබා දෙන 1969 වසරේ තිරගත වුණු ක්‍රිෂ්ම චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගන්නේ. නිෂ්පාදනය කරන්නේ Pride of Asia චිත්‍රපට අධ්‍යක්ෂ ගෞරවයා මන්මෝහන් දේශායි. සංගීතවත් කලා ඔපී නායර් ගීපද රචක එස්.එච්. බිහාරි ආශා භෝස්ලේ සමග ශම්ෂාද් බෙගම් මේ ගීතය ගායනා කළා. චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රඟපෑවා දිස්සජිත් සමග බතිකා. වසරේ තිරගත වුණු දෝස් චිත්‍රපටයේ ගීත. දැන් මේ චිත්‍රපටයේ සියලු ගීත ඉතාම රසවත් වුණු ගීත බවට පත් වුණා. ඒ නිසාම මම හිතන්නේ කොයි ගීතයේද මේ චිත්‍රපටයේ රසවත් කියලා වැඩියෙන් නම් කරන්නට බැරි තරමටම මේ හැම ගීතයක්ම ඉතාම රසවත් වුණු ගීත නිර්මාණ බවට පත් වුණා. මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ ಭಾರತ ගායන ශේෂ්ත්‍රයේ පුන් සඳ විදිහට හඳුනාගත්තු මොහමඩ් රෆී රාජශ්‍රී චිත්‍රපට වෙනුවෙන් තාරා චාන්ද් බර්ජාත්‍යා දෝස්ති චිත්‍රපටය නිෂ්පාදනය කළ 1964 අධ්‍යක්ෂකවරයා සත්‍යන් බෝස් සංගීතවත් කළ ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලා දීපත රචකයා මජ්රු සුල්තාන්පුරි සුශීල් කුමාර් සුදීර් කුමාර් බේබි ෆරීදා සංජය කාන්ත් සමග කුම්කුම් ප්‍රධාන චරිත රංගපෑවා චිත්‍රපටයට ෆිල්ම්ෆෙයාර් සම්මාන 6ක් ලැබෙනවා. අධ්‍යක්ෂක වශයෙන් සත්‍යන් බෝස් සංගීතය දීපද රචකයා ගීතය ගායනා කළ මොහම්මද් රෆිසා චිත්‍රපටයට චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා මර්දාන ක්‍රවුන් සිනමා හලේ මුල්වරට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළා. बीच चला හැම ගීතයක්ම ඔබ ඉල්ලපු ගීත ලිපියෙන් තමයි අදත් අපි වැඩසටහනෙන් ප්‍රචාරය කරන්නේ. නිසා ඔබට හැකියාව ලැබෙනවා අපේ වැඩසටහන නිරන්තරයෙන් කතා කරන්න ඒ වගේම ලිපි තැපල්පත් වලින් ඔබ ඉල්ලීම් අපිට යොමු කරන්න විවිධ අදහස් දෙන්න පුළුවන් වැඩසටහන සම්බන්ධයෙන් ඒවත් අපි බොහොම ආදරයෙන් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ කතා කරනවා නම් 066 22 066 22 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙනවා. අපි යමු ලලිත් මහතා 1949 වසරේ දිල්ලගී චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් රසවිඳින්න. මේ චිත්‍රපටයේ සොරයියා තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. දැන් ඇය ගායිකාවක හා නිලියක බවට පත්වුණු ಭಾರತ සිනමාවේ ඉතාම ජනප්‍රිය වුණු නිර්මාණකාරණයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඒකට හොඳම උදාහරණය අපි මේ තෝරා ගන්න ගීත මේ චිත්‍රපටයේ අය රංගපානවා. මේ ගීතය ගායනා කරන්නේ ඇයමයි. නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කළ කාදර් චිත්‍රපට වෙනුවෙන් ඒ.ආර්. කාදර් සංගීතවත් කළේ නෞෂාද් දීපක රචකා ශකීල් බදායමි මේ ගීතය ඊ타මත්ම අපූර්ව රසික సంతානෙන් මිදී නොගිය ගීතයක්. එතරම්ම ජනප්‍රිය ගීතය අපි හමු මේ රාත්‍රියේ. සස්වත් ගීත අහන්න ලැබීමම කොයිතරම් ඔබට මේ රාත්‍රිය සඳුරු වෙන්න පුළුවන්ද ඒ රාත්‍රියේ තියෙන මේ නිෂ්කලංක බවත් සමග ඔබේ ජීවිතයට කොයිතරම් සැහැල්ලුවක් ලැබේවිද ආදරණීය බවක් ලැබේවිද අපිට අවශ්‍ය වෙන්නේ මේ ආදරණීය ගීත ඔබට වඩා ආදරණීය රසවිඳින්න ලබා දෙන්න. ඉතින් අපි උත්සාහ කරනවා එනිසා ඊටම යුරුම ගීත වැඩසටහන වෙනුවෙන් තෝරා ගන්න. අපි යමු ඊළඟ ගීතයට සෛරා බානු තමයි විශ්වජිත් සමග මේ චිත්‍රපටයේ මේ ගීතේ රංගන දායකත්වය ලබා දෙන්නේ. මව නිසා ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් විදිහට තමයි සෛරා බානුවත් අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ජනප්‍රිය පැරණි සිනමාවේ රංගන ශිල්පිනියෙකු වූ නසීම් බානු තමයි ඇගේ මව විදියට අපි හඳුනා ගන්නේ. සුබෝධ් මුඛර්ජී නිෂ්පාදනයේ කොට අධ්‍යක්ෂණය කළ ඒප්‍රිල් ෆූල් 1964 संगीतවත් කලාපද්‍යම් ශ්‍රී ශංකර ප්‍රජාය කිෂන් ගීත රචකයා හස්රත් ජයපුරේ සුමන් කල්යාණපුර සමග මොහම්මද් රෆි ගායනා කරනවා මේ ගීතය चित्रपटीय विश्वजीत साह साराबा मुझे प्यार करते हैं करते रहेंगे के दिल बन के दिल में धड़कते रहेंगे तुझे प्यार करते हैं करते रहेंगे के दिल बन के दिल में धड़कते रहेंगे प्यार करते हैं करते रहेंगे के दिल बन के दिल में धड़कते रहेंगे සුන්දර කතා තේමාවන් රැගත් අතිසාර්ථක චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නු මේ සම්මානනීය රංගන ශිල්පියා එවැගේම පසු කාලයේදී චිත්‍රපට නිෂ්පාදකවරයෙකු බවට පත් වුණු ශෂි කපූර් රංගන දායකත්වය ලබා දෙන චිත්‍රපටයක ගීතයක් අපි තෝරාගෙන තියෙන්නේ රේඛා ජයබහදුරි අමිතාබ් බච්චන් මේ චිත්‍රපටයේ අනිකුත් රංගනයන් ඉදිරිපත් කරපු රංගන ශිල්පීන් ශිල්පිනියන් සිල්සිලා නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ යාෂ් චෝප්‍රා සංගීතවත් කළේ ශිව හරි කීපද රචකයා ජවෙද් දත්තාර් ගීතේ ගානා කර්මෙන් රංගපෑවා චිත්‍රපටයේ අමිතාබ් බච්චන් අමිතාබ් බච්චන් සමග මේ ගීතය අඩංගු රූපරාමයේ රේඛා රංගපෑවා එසේනම් මිතුරනි අපි මේ ගීතයත් ඔබට රසවිඳින්න ලබා දෙමින් සමුගෙන යන බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලැබෙන සතිය අපි අනිවාර්යයෙන්ම මේවැනි මෙවුරු ගීත වලින් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙන අපිට ලියන්න පුළුවන් නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලී රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල කියන දෙපිනේට බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. नीला 104.4 105.4 රන්ගෙලි ශ්‍රී ලංකා